මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණය පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල ග්‍රීකය එක්තරා විදිහකට මධ්‍යධරණී මුහුදට නෙලාවිය බිම් තීරයක්. මේ ග්‍රීකය ඇති වෙන සමාජ දේශපාලන විපර්යාසයන් කලාවට විශාල වශයෙන් බලපානවා. අනිත් පැත්තට යුරෝපයේත් ආසියාවේ ජපානයත් ඊට පස්සේ ඉන්දියාවෙත් ඇති වෙන විපරිවර්තනයන් කලාවේ ඇති වෙන විපරිවර්තනයන් මේ කලාවේ ප්‍රගමණයකට බලපානවා. විශේෂයෙන්ම නාට්‍ය කලාව එහෙම නැත්නම් ප්‍රාසංගික කලාවන් ෆයින් ආර්ට්ස් වල තියෙන වර්ධනීය තත්වයන් අද දවසේ ඇතිලා තියෙන වර්ධනීය තත්වයන් දිහා බලනකොට අපිට નિરાයාසයෙන් පේනවා මේ ඓතිහාසික විකාශනය දිහා අපිට බලන්න පුළුවන්. 18 වන සියවස වගේ කාලවකවානුවකට එනකොට සැක්ස්මීන් ඉන්ජන් ආදිපාදවර ආතර් ග්‍රොඩන් ග්‍රේ, එමිල් ලොගිය, එහෙම නැත්නම් මේයර් හෝල්, කොන්ස්ටැන්ටින් ස්ටැනිස්ලාව්ස්කි වැනි අයගේ ඒ භාවිතාවන් නාට්‍ය කලාව ප්‍රගමණයකට ගේනවා වගේම අධ්‍යක්ෂකවරයාගේ කලාවක් බවට ගේනවා. එතෙක් පැවතින අලු කලාව ඩිරෙක්ටර් බේස් එකක් එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරයා මුල් වෙච්ච කලාවක් බවට පත් වෙනවා. මේ ගමන් මගේ අද දවසේ නිර්මාණ දිහා බලපුවාම මේ නිර්මාණවල තියෙන නිර්මාණාත්මක ගුණය සහ අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීම ඉතා පුළුල් මැදිහත් වීමක් කරනවා. මේ කතාව මානව වංශ විද්‍යා කතා පොතේ The Golden Samurai කියන කතාව. Golden Samurai කියන නාට්‍ය පිටපත ජෙෆ්රි කේස් විසින් රචනා කළා. මේ රචනාව සිංහලයට පරිවර්තනය කළා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්. අපි ආරාධනා කර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට The Golden Samurai පිටපත ගැන කතා කරන්න. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් අපි හඳුනගන්නේ එක්තරා විදිහකට දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රවර්ධනයන් පිළිබඳව මැදිහත් වෙන ප්‍රාමාණිකයෙක්, අනිත් පැත්තට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, තවත් විදිහකට කියනවා නම් ඔහු මේ කලාව ඇතුලේ ආචාර්ය සුනිල් විජේසේවර්ධන මගහැරලා කෙනෙකුට මේක ඉගෙන ගන්න බෑ කියන එක තමයි මගේ పూర్විකාව එහෙම නැත්නම් පෙරවදන. මේ වැඩසටහන ආන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම ආචාර්ය සුනිල් විජේසේවර්ධන කවුද? එයාගේ අධ්‍යාපනික ඓතිහාසික විකාශනය මොකක්ද කියලා. ඒ කියන්නේ ඔබේ අදහස මොකක්ද? <laughs> මගේ අධ්‍යාපනික මම කලින් වතාවටත් මම හිතන්නේ කිව්වා මේ සාමාන්‍යයෙන් අපි කියන විශ්වවිද්‍යාලය අධ්‍යාපනය බැලුවොත් අවුරුදු 10ක් මම ගත කරේ විද්‍යාව ආශ්‍රිත නූතන විද්‍යාව ආශ්‍රිත සහ ඊට පස්සේ ඕන්න හරියට ගෝ ශාක ප්‍රවේණ විද්‍යාව සහ කෘෂි කර්මය ආශ්‍රිත පරීක්ෂණ වලට තමයි මගේ මුළු ජීවිතය කියන්නේ ශාස්ත්‍රාලී ජීවිතය ගත වුනේ. ඉතින් පිටරටක මොස්කෝ නගරේ ඊට පස්සේ ලංකාවට ආයෙන් පස්සේ ලංකාවේ තිබිච්ච ජන ජීවිතේ සමාජයේ මම ආපු කාලේ කියන්නේ 81 නොවැම්බර් මාසේ නැත්නම් 82 මගේ හදවත කඩා ගන්නවා කියලා කියන්න පුළුවන්. එක්කෝ මට මට තිබුණේ විකල්ප දෙකයි. එක්කෝ මේ රට දාලා ආපහු යන්න එක ගිහලා මට හොඳටම ගිහිල්ලා වැඩ කරන්න අත්‍යවශ්‍යම ආරාධනාවක් තිබුණා අපේම විශ්වවිද්‍යාලේ. එහෙම නැත්නම් මුම්බයි විශ්වවිද්‍යාලේ. ඔව් මුම්බයි විශ්වවිද්‍යාලේ මෙහෙම අර තිබුණා දැන් මගේ ආචාර්ය උපාධිය ටිකක් ඉහළ මට්ටමක එකක් නිසා FAO ආයතන කියලා කියනවනේ මේ එක්සත් ජාතික සංගමයේ ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් මේකටයි තියෙන්නේ පරීක්ෂණ ආයතන හතරක් පහක් තියෙනවා. පහසුවෙන්ම අපේ විශ්වවිද්‍යාලයට පුළුවන් මාව රෙකමන්ඩ් කරලා යවන්න. එතකොට එක්කෝ ඉන්දියාවට එක්කෝ ෆිලිපයිනයට ඔන්න වගේ රටවල් හතරක් පහක් තිබුණා. මගෙන් ඇහුවා ඉතින් මගේ මහාචාර්යතුමා යන්නේ ඔබ යන්න කියලා. දැන් ඔවුන් ඔක්කොමල මාව දොරටුවේ තරුණ විද්‍යාඥයෙක් විදිහට. මේක තමයි මගේ තිබිච්ච අනන්‍යතාවය. ඉතින් ලංකාවට ඇවිල්ලා ආවයින් පස්සේ ඇතිවෙච්ච සංකීර්ණතා ඔක්කොම දිහා බලද්දී මට ආපහු මේ රට දාලා යන්න හිතුන්නේ නැහැ අතරම. මට හිතුණා මේ මම ඒ වෙනකොට හැබැයි අවුරුදු 10ක් මොස්කෝ නගරයේදීත් මම එක්රස් කරගෙන තිබිච්ච වෙනස් දැනීමක් එකපාරට මට ඒක ප්‍රයෝජනවත් කියලා හිත තේරුණා මේ රට තේරුම් ගන්න මේ රටේ යහපතක් වෙනුවෙන් වැඩ කරන්නත් ඒ දැනීම වැදගත් ඒ කලා සංස්කෘතික නාට්‍ය සංගීතය සාහිත්‍ය පිළිබඳ දේ. මොස්කව නගරයේදී මට දැන් පුළුවන්කමක් තිබුණා ආචාර්ය උපාධිය ඉගෙන ගන්න කාලේ සාහිත්‍ය විද්‍යාව ගැන යමක් අත් වශයෙන් වෙනම ඉගෙන ගන්නත් මට හැකියාව තිබුණා. ඒකත් මට ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඔය කරුණු කාරණා නිසා අන්තිමට මේ මම තීරණ කරලා ලංකාවේ රැඳෙන්නම් සහ එක්තරා විදිහට අවදානම් ගමනක් ගන්නත් ඒ කියන්නේ මම ආයතනගත නොවි කලා සංස්කෘතික ජීවිතය හා සම්බන්ධ මාවත සංගරාම සංස්කරණය කරන්න පටන් ගන්න. ඉතින් මෙහෙම මේ මූදට පැනනවා වගේ වැඩක් තමයි කරේ. හැබැයි මුහුදට පැනලා මුහුදේ රලා යන අතට වඩා උඩුගම් බලත් පිළිනන බව ඔබේ නිර්මාණ පරිශීලනය කරන පාඨකයාට එන්න නැත්නම් ඔබේ දේශනවලට සම්බන්ධ වෙන විද්‍යාර්ථියාට තේරෙනවා. මේ The Golden Samurai කියන නාට්‍ය පිටපත ගැන කතා කරන්න මත්තෙන් මම කැමති ඔබත් සමග ඔබේ අදහස දැනගන්න මැජිකල් රියලිසම් ගැන. එතකොට එක්තරා විදිහකට මේ මැජිකල් රියලිසම් කියලා කියන්නේ ෆැන්ටසිය දීර්ඝ විදියට රූපකයක් විදියට පවත්වාගෙන යන ඊට පස්සේ මේ චරිත අතර අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව කතා කරන ගැටුම අවුලෙන් අවුලට පත් කරන විදිහේ ඉන්ද්‍රජාලික ස්වභාවයක්. එතකොට මට මගේ අදහස මේ The Golden Samurai වගේ නාට්‍ය පිටපතක් කියවන්න කලින් මැජිකල් රියලිසම් ගැන යම් අදහසක් තිබුණොත් හොඳයි කියලා. ඔව් ඔබතුමාගේ අදහස. ඔව් ඒක දැන් අත් වශයෙන් ඕකාර මේ ওই මැජිකල් රියලිසම් කියන වචනේම මේ මාකේස් උදෙසා <laughs> බටහිර ਵਿਚාරකෙන් පටබැන්ද වචනයක්. එතකොට මාකේස්ගෙන් අත් වශයෙන් මේ වරක් ඉන්දියානු ਵਿਚාරිකාවක් ඔහු සමග ඉතාම ප්‍රයෝජනවත් මේ සමුග සාකච්ඡාවක් කරන අතරේ ওই ප්‍රශ්නේ ඇහුවා. මේ ඔබට මෙහෙම ඔබේ නිර්මාණ එතකොට මේ 100 years of solitude අපේම පළ වෙලා ඔබේ තෑග්ග හම්බෙලා ඔබට මෙන්න මේ මේ පට නම පට බැඳලා තියෙනවා ඔබ මැජිකල් රීලිස් කෙනෙක් කියලා මොකද ඒ ගැන කියන්නේ කියලා. එතකොට මාකේස් කියන මන් දන්නේ මැජික් එකක් මන් දන්නේ මම දන්නේ මම රියලිස් කෙනෙක් කියලා කියනවා. කියන ඔහිතාම ගැඹුරු අදහසක් කියලා තමන්ගේ සමාජය තමන්ගේ කාලෙදී ගැඹුරේ තියෙන අවුල සහ ප්‍රශ්නය තේරුම් ගන්නට අවශ්‍ය පරිකල්පනයක් තියෙනවා. ඇත් වශයෙන් ඔහු කියනවා ඒ ඇත්ත යථාර්ථය අපේ පරිකල්පනයට වඩා පරිකල්පනාත්මකයි. එහෙනම් අපිට අල්ලගන්න බැරි තරම් ඒක මේ මැජික් කියලා කියනවා. කියන්නේ ඇත්ත යථාර්ථයම මැජිකල්. ඒ කියන්නේ ඒක අච්චර අවුලක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක අල්ලගන්න. මිසක් ඒක මම දාන මැජික් එකක් නෙමෙයි මේ තියෙන අවුල තමයි මේ මැජික් වගේ අපිට <laughs> පේන්නේ කියන වගේ එකක්. ඉතින් වෙනස් වෙනකොට මේක ගැඹුරු යථාර්ථවාදී අදහසක් මේ කියන්නේ. අපේ සමාජයේ ගැඹුරින් තේරුම් ගැනීමට අවශ්‍ය අලුත් සාහිත්‍ය පැත්තෙන් බැලුවම අලුත් තාක්ෂණික දේවල් තියෙනවා මේක. දැන් ඔබ මනීෂ මම හිතන්නේ ටිකක් හරි කිව්වොත් මතක් වෙයි පුෂ්කින්. පුෂ්කින් ඇතුළේ ඇතේසේ පුෂ්කින්ගේ ආරම්භක සමහර මේ නාට්‍ය හැම තියෙනවා. ඒවා කියන්න පුළුවන් අද බැලුවම ඒවා මැජිකල් තමයි. ඒ කියන්නේ නිකන් බැලු බැලමට වෙන්න බැරි දේවල් වගේ දේවල් වෙනවා. ඇතුලේ තියෙන්නේ අප කියන්න බැරි භයානක දේවල් තමයි අර අල්ලන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ එක අවස්ථාවකදී තඹාසරුවෙක් එහෙම තඹාසරුවා බහැලා ඇවිදින්න පටන් ගන්නවා. නේ ඒ වගේ තියෙනවනේ මේ ඔහුගේ සමහර නාට්‍යවල දේවල් සමහරවල බර්ච් ගස්වල ඉන්න මේ භූත ස්ත්‍රීන් වගේ චරිත ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය මැජික් දේවල් ගොඩාක් ඔහුගේ තියෙන හැබැයි ඒක යට තියෙන්නේ ඒක කපාගෙන යන සාර යුගයේ තිබිච්ච දරුණු සමාජ යථාර්ථය මත කරගන්නත් කරපු තාක්ෂණික වැඩක් ඒ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ මාකස් ගිම්ම අහනවා 100 years solitude ගැන කාද්‍ය ආර ਵਿਚාරිකාව අහනවා මේ ඔබ මේ සෝවියට් ලේඛකගේ වෙන මේ කියන්නේ මේ මාස්ටර් මාගරීතා. පොත මේ 100 years institute වලට කලින්ද කිව්වේ පස්සේද කිව්වේ කියලා. ඔව් කියන වැඳලා මම කියන්නම්. මම මම ඒක පස්සේ කිව්වේ. මම ඒක දැනගෙන හිටියේ නෑ මේ මොකද මේ කියන කතන්දර ඔක්කොම ඊට කලින් රුසියාව හොයාගෙන තිබුණා. හොයාගෙන තිබුණා ඒ තාක්ෂණික මේ සාහිත්‍ය තාක්ෂණ. ඉතින් මේ ඔක්කොම කල්පනා කරද්දී මම හිතන්නේ ඔබේ ප්‍රශ්නේ තා වැදගත්. ඒ කියන්නේ අපේ තියෙන ඉතාම සංකීර්ණ ගැඹුරු අවුල් සහගත යථාර්ථය. මනුෂ්‍යයා විපරීත කරන, මනුෂ්‍යයා පීඩාවටපත් කරන, මනුෂ්‍ය විඥානය ඇත් වශයෙන් මේ මේ පීඩිත භාවයට විතරක් විපරීත භාවයටපත් කරන අපි හදාගත්ත ලෝකය තේරුම් ගන්න යනකොට තියෙන සංකීර්ණත්වයක් තියෙනවා. ඒකට ඒකට අවශ්‍ය වෙන අපිට පරණ සාහිත්‍ය මේවලම් මදි වෙන්න පටන් ගන්නවා. අපිට අලුතෙන් හිතන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රවේශයක් ගැන තමයි මම හිතන්නේ අපිට කල්පනා කරන්න වෙන්නේ මැජිකල් රියලිසම් මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය බ්‍රිතාන්‍ය ජාතික සම්මානීය නාට්‍ය රචක ෆෙඩ්රික් කේස්කිය The Golden Samurai කියන යොවුන් නාට්‍ය එක්තරා විදිහකට යොවුන් නාට්‍යයක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ නාට්‍ය මතුපිටින් පේන එක එක්තරා විදිහේ ජව සම්පන්න රංගයකට ආරාධනා කරනවා. එතකොට මේ මේ නාට්‍ය මට කියවනකොට මේකේ හැඟිච්ච දේවල් විශේෂයෙන්ම මේ යෝන් පරපුරට ආරාධනා කරන්න එක්තරා විදිහකට ස්වයංපෝෂිත තමා ස්වයංපෝෂිතව බිහිවීම කියන කාරණයට කොයිතරම් මේ නාට්‍ය මැදිහත් වීමක් කරනවද කියන එක මට දැනුණා. මේ නාට්‍ය සන්දර්භීය කතාව පිළිබඳ අපි කෙටියෙන් සඳහන් කළොත් ඔව් දැන් ඔක ඊටම මටත් හරියම ආකර්ශනීය කුඩා නාට්‍යයක් ඔක. මේකේ තියෙන්නේ ජෙෆ්රි කේස් කිසියම් පරිකල්පනීය පුරාතන ජපානයේ 14 වෙනි 15 වෙනි සියවසේ මේ සෙටින් එකක් නැත්තම් වටපිටාවක් ඇතුලේ මේ නාට්‍ය ගොඩනගනවා. ඒකේ නොයෙකුත් මිත්‍යාමතික චරිත ආදියත් එක්ක තමයි තියෙන්නේ සිද්ධිය. එතකොට ඒ කාලේ අර සිටි ස්ටේට් කියන අපි දැන් කියන දේට ඇතුලේ ඒ රටවල් වල චීනේත් ජපානේත් සිටි ස්ටේට් එකට කියන අධිරාජ්‍යයක් කියලා. එතකොට මේ කතා ඉන්න අධිරාජිනියක් ඉන්නවා, රැසියෝ ඉන්නවා. ඉතින් මේගොල්ලෝ අති දැවැන්ත භයානක සාගතයකට මුහුණ දෙන්න පසුබිමක් මේ නාට්‍ය පටන් ගන්නකොට තියෙනවා. මේ සාගතයක් තිබිලා. නමුත් මේ මේ අධිරාජිනිය තරුණ අධිරාජිනියක්. ඉතින් ඒක මේ මුළු කතන්දරය ඇතුලේ අය තාම නෝබල් නැත්තම් උදාර මිනිස්සෙක්. යහපත් මිනිසෙක් උදාර මිනිසෙක් තමන්ගේ වැසයන් ගැන කල්පනා කරන කෙනෙක්. තමයි එක දෙයක්. ඉතින් මේ සාගතය අවස්ථාවේදී මේ අධිරාජිනියත් තවත් තරුණයෙකුත් ග්‍රාමීය තරුණයෙකුත් ඊටාම මේ අවදානම් සහගත ගමනක් යනවා මේ තමන්ගේ සිට මේ රාජ්‍යය මේ මිනිස්සු බේර ගන්න කොහොමද කියලා ඔවුන්ට ලැබිච්ච ආරංචියක් එක්ක. ඒ බේර ගන්න යන කතන්දරේ තියෙන්නේ ඈත උතුරු කරේ මහා වනයේක මිනිස්සු නොයන ස්ථානයක පුරාතන සමුරායි මේ අවතාර නැත්තම් ඔවුන්ගේ ආත්මයන් ජීවත් වෙනවා. එතකොට මේ සමුරායි ආත්මයන් සතුව තියෙනවා බරපතල ආයුධ කියලා අපි හිතමුකෝ. එතකොට 80පතක් එහෙම තියෙනවා. ඒ 80පත කවුරු හට කාට හරි ගේන්න පුළුවන් උනත එක ලබා ගත්තොත් එයින් සිතූ පැතූ දේ ලබා ගත්ත හැකියි. දැන් මේක තමයි මේකේ ප්ලොට් එකේ තියෙන මූලික දේ. දැන් මේ කොහොමද මේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ තැනකට සිතූ පැත්තේ ලබාගතයි කිසියම් මෙවලමක් එනවා. දැන් අතන අපි ඇත්ත වශයෙන් නාට්‍ය පටන් ගන්න මේ මෙවලම ගෙනල්ලා අවුරුද්දක් ගත වෙලා නගරයට. ඔව් ඇත්තටම මේ ඔබ කියන මෙවලම මේ අසිපත මට හම්බ වෙන්නේ ඉන්දියාවේ පුණේ විශ්වවිද්‍යාලේ සිනමාව ගැන ඉගෙනගෙන ලංකාවට ආවට පස්සේ 2000 මගේ මතකෙන් දැන් 2012 වගේ කාලයක් මම මොක පියල් කාර්යවසම් සාහිත්‍යදරයා මට මේ කෘතිය දෙනවා කියවන්න කියලා. එදා කියවලා ඊට පස්සේ දැන් අද අවුරුදු 10කට විතර පස්සේ තමයි අපි ආපහු මේක ගැන කතා කරන්නේ. ඉතින් එදා මට දැනෙච්ච දේ අද අදට මේ නාට්‍ය පිටපත කොයිතරම් ඇප්ලයි <laughs> කරලා බලන්න පුළුවන්ද අපිට මේක මේක දාලා බලන්න පුළුවන්ද මේ සමාජයේ වෙනස්කම කියන එක ගැන ගැන ඉතාම වටින අදහසක් තියෙනවා. මේ නාට්‍ය එක්තරා විදිහකට ලංකාවේ සමාජ දේශපාලන සමාජ සන්දර්භයේ යම් සමානතා ටිකක් දැනගෙනවා අද දවසේ. පරිවර්තකයා විදිහට ඔබට කොහොමද මේක දැනෙන්නේ අද සහ මේ නාට්‍යේ? ඕනේ මම පරිවර්තන කරනකොට කාලයකට පෙර මේ මගේ මෙහෙම දෙයක් තියෙනවා මම දැන් අර මානසිකව මගේ මුල් නාට්‍ය ලියද්දී සහ එහෙම නැත්නම් ඕවා කරද්දී හැමතිස්සෙම මේ රට කොහාටද යන්නේ කියලා පිළිබඳව යම්කිසි පරිකල්පනාත්මක ප්‍රක්ෂේපණයක් තියෙනවා මගේ ඇතුළේ. අපි යන්නේ මෙන්න මෙහාටයි කියලා. දැන් අර පරණ චීන කීමනක් තියෙනවා. අපි ওই යන පාර වෙනස් කරේ නැත්නම් එහාට තමයි යන්නේ කියලා. ඒකට දැන් අවුරුදු 30කට අතරියට කලින් මට පෙනුණා අපි යන්නේ මෙහාටයි කියලා. ඒතකොට බලන්දි එහාට තමයි යන්නේ. එතකොට ඒ දැන් ඔය අපි අපි පාර වෙනස් කරලා නැහැනේ. එතකොට තව තව අපි යන්නේ ওই පැත්තට තමයි. ඉතින් දැන් එක්තරා විදිහකට මම දන්නේ සාහිත්‍යකරුවෙකුට පුළුවන් පරිකල්පනය කරන්න මේ එන ලෝකේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ හිතලා ඒ කොහොම කියවද්දි මට තේරුණා මේක අපේ රටගෙනම ලියපු එකක් වගේ තමයි කියලා. බොහෝ කාලයකට පෙර මොකද දැන් නම් හොඳටම ඒකේ ලක්ෂණ පෙනෙමින් පවතිනවා සෑම අතින්ම ලිබරල් ආර්ථිකය ඇවිල්ලා මිනිසුන් ඔළුව වල තියෙන්නේ තව ටිකක් දිනුනුනාම අපට අවශ්‍ය ඔක්කොම දේවල් ගත්ත හැකි කියන වගේ එකක් තියෙනවා. කියන්නේ අපිට සිතූ පැතිරදේ ගන්න පුළුවන් අනාගතයකට අපිට යන්න පුළුවන් කියලා මේ සංවර්ධන ක්‍රියාමාර්ගය තුළ එහෙම ඔලුවක් සමහර මිනිසුන් තියෙනවා අපිට උඩ සංවර්ධන කියන අදහස තියෙන්නේ මේකයි අපිට අවශ්‍ය ඔක්කොම දේවල් ගත්ත එකේ තව තියෙනවා අපේ බෞද්ධකගේ අදහසක් මේ අපි දැන් පින් කරගත්තාම අපි යනවා තුසිත දිව්‍ය ලෝකෙට එහෙම තිසු දිව්‍ය ලෝකෙට ගියමත් ඒ තෝක කතාවමයි තියෙනවා. අපිට හිතුව පැතු දෙයක් ලැබෙනවා. හරි. ඔය වගේ හිතුව පැතු දෙය ලබා ගැනීමේ කතාව මෙන්න මේ මිනිසුන්ගේ තියෙනවා මේ මිනිස්සු මං හිතන අතිශයින්ම කම්මැලි. අතිශයින් අනිත් මිනිස්සු ගැන කල්පනා නොකරන. තමන්ගේ සමාජීය වගකීම් ගැන මොහොතක්වත් නොහිතන මිනිසුන්ගේ හීනයක් තමයි ඔය තියෙන්නේ. එතකොට මේ මේ නාට්‍යයේ තියෙන අන්නේ හීනේ. එක එක විදිහට ওই හීනේ එන්න පුළුවන්. ආගමික හීනක් විදිහට එන්න පුළුවන්. හරි ආර්ථික හීනක් විදිහට එන්න පුළුවන්. හැබැයි අවසානයේ ඊටාම වැදගත් ඒ නාට්‍යයක මතුවෙනවා මිනිස්සු මිනිස්සු වෙන්න ඕන කියන එක. මිනිස්සු තමන්ගේ ශක්තිය පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. නැත්තම් අපි ඔක්කොම අපිට නිකම් මෙහෙම හිතන්නකො අපිට සියලු දේ විසිතු කරලා කන්න බොන්න ලැබුණා අපි ඌරෝ නෙවෙන්නේ ඌරොත් එහෙමනේ <laughs> කන බොන්න හැරෙන්න මොනවත් නැහැ නේද මිනිස්සුන්ට වැඩක් කියලා එකක් තියෙනවා ජීවිතේ අර්ථයක් තියෙන අපි වැඩ කරද්දි වැඩ කරනවා කියන අදහස් ගන්න මේ අතින් පයින් මැරීගෙන වැඩ කරනවා කියන එක නෙවෙයි සමාජයට ලෝකයට අපි අපි ගත්ත ජලෝකයට යමක් දීමට හැකි නිර්මාණ ශක්තිය බුද්ධිමය ශක්තිය සාහිත්‍ය වශයෙන් අපේ ශරීරුත් අපි කරන්න පුළුවන් වැඩ තියෙනවා. මොකද අපි මේ කෘෂිකර්ම වගේ දේවල් අපි අවසාන වශයෙන් අපිට අපේ ශරීරය පාවිච්චි කරන්න වෙනවා. මේ අර්ථයෙන් නෝනක් යම් විදිහකට අපි සේවා අදහසට ඉන්නට උන. සේවාද. එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ තේරුම නැති වෙනවා. ඉතින් මම හිතන්නේ මේ නාට්‍යයේ තියෙන මනුෂ්‍යත්වයේ තේරුම කුමක්ද කියන එක බරපතලව ප්‍රශ්න කරන නාට්‍යයක් නාට්‍යයක් ඔව් ඇත්තට මේ නිර්මාණය කියවනකොට අපිට දැනෙනවා මනුෂ්‍යත්වයේ කුමක්ද කියන එක එහෙම නැත්නම් මනුෂ්‍යයාට තියෙන ශක්්‍යතා මොනවද කියන එක තමයි අපිට මේක ඇතුලේ සුපුෂ්පිත වෙන්නේ එතකොට මේ එක්තරා විදිහකට අපි අධික පරිභෝජනවාදී ආර්ථික රටාවක් එක්ක අධික විදිහට දේවල් අත්පත් කරගන්නේ නෙවෙනවා මේ අත්පත් කර ගැනීම අනිත් පැත්තෙන් අපේ විනාශයට තුඩු දෙනවා හේතු වෙනවා එතකොට මේ වාණිජ ලෝකයේ ඇතුලේ අපි යන ගමන සහ මේ පිටපත ඇතුලේ අපිට ඒක විග්‍රහ කරගන්න පුළුවන් විදිහ මොකක්ද? ඔව් ඒක තමයි දැන් අත් වශයෙන් මම ඒකට වෙනස් විදිහකටත් කියන්න පුළුවන් මම මේක කරපු පොඩි පරිශන පැත්තකුත් තියෙනවා. ෆ්‍රෙඩ් පොලක් කියලා ඕලන්ද ජාතික විද්වතෙක් හිටියා දෙවන ලෝක යුද්ධ කාලේදී. ඔහු හතොසේ නාසින්ට අහු වුණා නම් මරනවා නමුත් හැංගිලා හිටියේ. ඒතර අවුරුදු 4ක් මේ නාසි යුගයේ ඔහු ජීවත් වෙමින් ඔය මහා පරීක්ෂණයක් කරනවා දීර්ඝ ගවේෂණයක් කරනවා ඇයි යුරෝපයේ මෙන්න මේ භයානක තැනට වැටුනේ කියලා. දෙල් ලෝක යුද්ධ කියලා මම එකිනෙකා මරා ගන්න තැනට වැටුනේ කියලා. ඔහු තේරුම් ගන්නවා මේ මෙතනට යුරෝපේ එන්නේ ඔළුවේ ඇතිවෙච්ච අදහසක් නිසා කියලා. ඉච්චර දිනුණු යුරෝපේ ආරි ප්‍රබුද්ධ අනෙක් මිනිස්සු ගැන හිතපු එහෙම ගියත් ඔළුවේ දිනපතා එන සිහිනය තමයි හුදෙක් ද්‍රව්‍යමය සිහිනයක්. දේවල් අප්පප් කරගැනීමේ සිහිනය. තාක්ෂණීය වශයෙන් ගන්න අලුත් ගොඩනැගිලි අලුත් දේවල්. ඉතින් එතකොට ඔහු පෙන්වන්නේ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු එකම හීනේ දකිද්දි මොකද වෙන්නේ කියලා. ඒක අනිවාර්යෙන් තරඟකාරී සමාජයක් බවට පත් වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. මොකද පෘථිවියට තියෙන සීමා සහිත සම්පත් ප්‍රවාහය. අපි මේක බෙදා හදාගෙන එකිනෙකා රැකබලාගෙන ජීවත් වෙන්න විදිහ එක විදියක්. එහෙම නැත්නම් අපි ගිජු කමෙන් පොරබදමින් දුවන් හදන එක තව විදියක්. ඒතර මේ තියෙන සංවර්ධන ක්‍රියාමාර්ගය ඒක අපි ඔලුවට දීලා තියෙන්නේ අර දුවන වැඩේ දීලා තියෙන්නේ. ඒතර අපි එකිනෙකා මරා ගන්න පටන් ගන්නවමයි. මොකක් කොහොම කොහොම හරි ක්‍රමයකට. ඉතින් අන්නේ ඒ අවුල ඇත්ත වශයෙන් අපේ අනාගතේ අපි හීන දකින්නේ. මම මේක මම කිව්වේ පරිශනාවක් කරා කියලා. තරුණ අපේ සහෝදර සහෝදරයන්ගේ ඔළුවේ තියෙන දිනපතා මොනවද බලන්නේ හොඳම අයුගිය අයවලු වුණා තින්නේ අනාගතේ අපිට වඩා හොඳ ගෙවල් තියෙනවා හොඳයි වඩා වාහන හොඳ ඒවා තියෙනවා හොඳයි අලුත් තාක්ෂණ තියෙනවා හොඳයි ඒ හීනවල නෑ අල්ලපු ගෙදර මනුස්සයා හෙට වෙනකොට මාත් එක්ක hina වෙලා එළියට එදී ඉන්නවා කුරුල්ලෝ කෑ ගහයි සත්තු ඉඳී ගස් කොළන් හැදේ වතුර ලස්සන්ට ගලයි අපි සතුටෙන් ඉඳයි අපේ දරුවෝ නටයි සින්දු කිය අන්න හීනේ අපේ නෑ ද්‍රවහිනේ ද්‍රව්‍යමය හීනක් තියෙනවා සම්බන්තා හීනේ කියන්නේ සම්බන්තා මිසින් නැති වෙලා මම කියන්නේ ඔන්නේ රාන්ටි ඉගෙන තමයි මේ කියන්නේ ඇත්තට මට මේ නාට්‍ය කියවනකොට මතක් වෙච්ච තව පිටපත් සංරචනාවන් ගණනාවක් තියෙනවා. තව නිර්මාණ ගණනාවක් තියෙනවා. Good Woman of Setsuan වගේ Setsuan යහපත් කත කියලා අපි පරිවර්තනය කරලා තිනවා. ඒ වගේ නාට්‍යයක මේ දෙවියන්ගේ පැමිණීම සහ ඒ මැදිහත් වීම පිළිබඳ සහ මේ සංරචනාවල අනිත් පැත්තෙන් දැන් ඇලඩින්ගේ පුදුම පහන වගේ එක ගැන අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපිට මේ සියලු දේවල් ටික හම්බ වුණොත් කොහොමද කියලා. හැබැයි මේ නාට්‍යයේ එක්තරා විදිහකට මේ මම දකිනවා මේ පරමාදර්ශී අධිරාජිනියක් ඉන්නවා. ඔව්. ඒ පරමාදර්ශී අධිරාජිනිය සහ නූතන අද දවසේ අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ඔක්තමයි කියවීම. නෑ ඉතින් මෙතන ඇත්ත වශයෙන් ඊ අර දැන් මේක පැරබල් එකක් නෙමෙයි මේක උපමා කතාවක්. එතකොට අපි ඒක ගන්න ඕන උපමා කතාවක් විදිහට. එතකොට මේ ජෙෆ්‍රි කේස් ගොඩනගන පුරාතන යකිසියම් සන්දර්භයක් ඇතුළේ ඔහුට චරිතයක් අවශ්‍ය නම් අනිත් මිනිස්සු රැක බලා ගන්න සැබෑ නායකයෙක් පිළිබඳ චරිතය. එතකොට ඊට කලින් අපිට පේනවා මේ නායකයා ඉස්සර මිනිසුත් එක්ක කතා බස් කරමින් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ එහාට මෙහාට යනවා. එයාට Tamanට මේ කියලා ලොකුවට මේ මොකද කියන්නේ දේපොළ උරුමය ගැන ලොකු උනන්දුවක් නැහැ. ඒක ඇත්ත වශයෙන් පරණ එක්තරා ප්‍රභූ කණ්ඩායමකගේ ලක්ෂණයකුත් තමයි. ඒගොල්ලෝ වැඩක් නැහැ. ඒවා තියෙනවා අත්පත් කරගැනීමේ ඕමනාවක් නැහැ. එතකොට මේ අධිරාජිනයට දීලා තියෙන අන්න ඒවා මේ ධනාත්මක ලක්ෂණ වගේ. දීලා තියෙන අපිට මේ කතා ගොඩනගලා ගෙනියන්න ඕනේ. මොකද ඒ වගේම අර මේ අර තරුණ චරිතයක් ඉන්නවනේ මේ අධිරාජිනත් එක්ක අර වීර ක්‍රියාව යන නේ. ඒතකොට ඒවත් තියෙන මේ මේකෙන් තියෙන්නේ මිනිස්සුන්ගේ යහපත් කැපැසිටි සල්පා ශක්්‍යතා පිළිබඳත් උපමා කතාවක් වශයෙන් ගන්න. එතකොට අධිරාජින එක්තරා විදිහට එපිස්ටෝමයක්. එයාම මේක හොඳ දේවල් මේ පිළිබඳ ප්‍රතිමූර්තියක් වගේ දකින්න පුළුවන්. ඒක අපි සමාජීය තලයක අධිරාජනය කියවන්න හොඳ නැහැ. ඒක උපමා කතාවක් ඇතුලේ කතන්දරයක් විදිහට තමයි දකින්න ඕනේ. ඇත්තටම මේ නාට්‍ය අසිපත එහෙම නැත්නම් ගෝල්ඩන් සමුරායි කියන පිටපත අසිපත විදිහට පරිවර්තනය කළේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනය. එතකොට අපි මේ මානව විද්‍යා කතා පොතේ පෙරවදන කියුවේ කොහොමද මේ Golden Samurai කියන නාට්‍ය පිටපත අපිට අද දවසේ පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම පරිශීලනය කරන කෙනෙකුට එහෙම නැත්නම් ඇකඩමියාවේ යෙදෙන කෙනෙකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකුට අංකුර නාට්‍යකරුවෙකුට තමන්ගේ ලේඛන කලාව කොහොමද පාවිච්චි කරන්න පුළුවන් සහ සමාජ සංසිද්ධි ඉතා නිර්මාණාත්මකව සංගතනාවක් කරන්න පුළුවන් කොහොමද කියන එකට ඉතා කදිම පොත් පිංසක් මේක එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් හරි ආසහිතන කතාවක් අනිත් පැත්තට මේකේ තියෙන මේ මේකේ මේ ඊළඟ මොහොතේ මොකක් වෙයිද ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා අපිට ඇති වෙන නොසිත ආශාව විසින් අපේ කියවීම පිළිබඳව වෙලාවක් අපිට සටහන් කරන්න මේක එක හුස්මට ඉවර කරන්න පුළුවන්. ඊටාම කෙනෙකුට කියවන්න ඊටාම ලෝභ හිතෙන කතාවක් විදිහට තමයි මම මම මේක දකින්නේ. ඉතින් මේ පෙරවදන සකස් කළේ ද ගෝල්ඩන් සමුරායි නාට්‍ය පිටපත සම්බන්ධයෙන් මේක සිංහලයට පරිවර්තනය කරේ ආචාර්ය සුරේන විජේසිරිවර්ධනයන්. ඔහු එක්තරා විදිහකට ලංකාවේ නාට්‍ය කලාව ඇතුළත් අනිත් පැත්තෙන් ප්‍රාසංගික කලා විෂයන් සම්බන්ධයෙන් එක්තරා විදිහේ මතවාදී uh, අදහසක් ඉදිරිපත් කරපු තවත් පැත්තෙන් සංකල්පීය න්‍යායාත්මක දේවන් ටිකක් ලංකාවේ පාඨකයාගේ මේසේ උඩට හලපු න්‍යායාචාර්යවරයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔහු ඔහුගේ භාවිතාව ඇතුළේ ඔහු දේශපාලනික වඩා දේශපාලනික විදිහට කොහොමද මේ කලාව කියවගන්නේ කලාව ඇතුළේ දේශපාලනික පුරවැසියෙක් කොහොමද බිහි කරන්නේ කියන එක සම්බන්ධයෙන් සුවිශේෂී මැදිහත් වීමක් කරමින් ඉන්නවා. ඉතින් අපි ඒ නිසාම තමයි ඔහුට ආරාධනා කරේ ඔහුගේ මේ නාට්‍ය පිටපත යොවුන් නාට්‍යයක් ඔහු තරුණයෙක් ඔහුගේ නිර්මාණ දිහා බලපුවම තියෙන ඔහු තරුණේ ඒ ඒ තාරුණ්‍ය ඇතුළේ තියෙන නිර්මාණ එක ඔහුගේ ඔහුව කියවන්න ඔහුගේ නිර්මාණ කියවන්න තියෙන අවකාශයත් එක්කම The Golden Samurai එහෙම නැත්නම් ජෙෆ්රි කේස්ගේ අසිපත අපි ඔබට පිරිනමනවා මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙයුවේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනයක්